හොඳයි එහෙමනම් කාල වේලාවත් ඉක්ම යන නිසා අපි වෙන ප්‍රශ්නත් නැති නිසා අපි එහෙමනම් ධර්ම සාකච්ඡාව නිමවටපත් කරමු. අද දවසෙත් අපි ඉතාමත් වටිනා ධර්මකාරණා කතා බහ කළා හැම දිනම මතු කරපු ප්‍රශ්නත් විශේෂයෙන් භාවනාවට ගැඹුරු දහම් කරුණු වලට අදාළයි ඒ වගේම ප්‍රායෝගික කාරණා ඉතින් තරමක් අර ගැඹුරට අපි කතා කරගෙන යනකොට හැමෝටම ඒ කරුණු එකපාරම ග්‍රහණය නොවෙන්න පුළුවන්. නමුත් එහෙමයි කියලා අධෛර්යමත් වෙන්න එපා. ඒවා නැවත නැවත කතා කරනකොට නැවත නැවත ඇහෙනකොට තමයි අපිට හුරු පුරුදු දේවල් බවටපත් වෙන්නේ. ඊට පස්සේ තමයි ධාරණය වෙන්නේ. ඊට පස්සේ තමයි හොයන්න ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මොන දේවත් අපිට එකපාරට පරිපූර්ණ වෙන්නේ නැහැ. එහෙම නැහැ කියලා අපි ඒක අතහැරලා දැම්ම සම්පූර්ණ ඒ පිළිබඳ කුසලතාවය අපෙන් ගිලිහිලා යනවා. ඒ නිසා ඒ Tamanට නොයැටහෙන තැන් ගැන ටිකක් උනන්දු වෙමින් ඒ කරුණු අධ්‍යයනය කරන්න උත්සාහ කරන්න කියන ආරාධනාවක් කරමින් අද දවසේ සම්බන්ධ වුණු ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙහින් වහන්සේලා ඒ වගේම අපේ ගිහි පින්වත් සෑම දෙනාටමත් මේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණමේ ධර්ම සාකච්ඡාමේ කුසලයේ ප්‍රඥාව දියුණු කර ගැනීමට හේතු වේවා තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කරන්න මේ කුසල බලය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ ලැබුවව නව 2025 නව වර්ෂය හැම දිනාටම කාය චිත්ත පීඩා වලින් තොරව සුවසේ ගුණ නුවණ දියුණු කරන්න හැකි වාසනාවන්ත සුබ වසරක් වේවා කියලා අපි ආශිර්වාද කරමු හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු. අද දින අපගේ දැනුම ප්‍රඥාව දියුණු කර ගැනීමට පුරා පැය දෙකකට අධික කාලයක් අපහට ධර්මය දේශනා කළ සහ අපගේ ධර්ම ගැටළු වලට පිළිතුරු සැපයී ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමය කුසල කර්මය පතන්නා වූ කලකදී පතන්නා වූ බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් සසර දුකෙන් මිදීමටම හේතු වාසනා වේවා සාදු සාදු සාදු